අද ධර්මානුශාසනාව සිදු කරන දේශකයාණන් වහන්සේ මීරිගම නාවාන පිටියගෙදර අමාවිල් ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද මාරස්සන ජාකර ස්වාමීන්ද්‍රයන් වහන්සේ සුපින්නුතුනි ආද ධර්මදේශනාවේ මාතෘකාවී ඇත්තේ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 අලං තේන පාපිමා නිහතෝ තමසි අන්තකාති සදහවත් පින්වතුනි පින්වත් මිහිණින් වහන්සේ අරිහත් වූ තථාගත සරුවකි රාජෝත්තමයන්න් වහන්සේ සංයුත්ත නිකාය කියන අතිදහම් ග්‍රන්ථයේ මාර සංහිතයට අයිති නාග සූත්‍ර දේශනාව ඇසුරු කොටගෙන සත් ධර්මයක් ශ්‍රවණය කරන්නට හැමදිනම කල්පනාවට ගන්නට යෙදුණා. එදා අරිහතු තථාගත සරුවක්‍ය රාජෝත්තමයන්න් වහන්සේ පින්වතුනි වැඩ සිටියේ උරුවෙල් ජනපදයේ. නීරංජනා ගංගියුරේ අජපාල නුගසෙවෙන්හි පින්වතුනි එදා බුදුරජාණන් වහන්සේ රෑ ඝන අන්ධකාරයේ එලිමහනේ වාඩි වෙලා හිටියා. ඒ වෙලාවේ පින්වතුනි වැහි පොදත් එක දෙක වැටෙන්න යෙදුනා. පවිතු මාරයාට පවිතු මාරයාට මෙහෙම කැමැත්තක් ඇති වුණා. මේ ශ්‍රමණයව බය කරවන්නට ඕන, තැති ගන්නවන්නට ඕන, ඇඟේ මමිල් කෙලින් කරවන්නට ඕන. එහෙම කල්පනාවට අරගෙන වින්වතුනි මහ විශාල ඇත්රජෙකුගේ වේශයක් මවා ගත්තා. ඇත්රජෙකුගේ වේශයක් මවාගෙන බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ආවා. පින්වතිනි දහල දෙක පිරිසිදු රිදී පාටින් යුක්තයි. ඇතාගේ හොඬවල හරියට නඟුල් දණ්ඩක් වගේ. ඒ මොහොතේ පින්වතනි මේ පවිතු මාර්යාමයි කියලා බුදුරජාණන් වහන්සේ මනාකොට දැනගෙන පින්වතනි ගාතාවක් කියන්නට යෙදුනා. සංසාරයේ මුළුල්ලේම ඔබ මම සැරිසරද්දී හරි ලස්සනට කැත වූ රූප අරගෙන විස් වලාගෙන නොඑක් නොඑක ආකාරයට මං හමුවට ආව තමයි. ඒ පවිතු මාරය ඔබ පරාදයි. ඔබ මේ කරුණේදී පෙරදුනා කියලා පින්වතුනි අර මාරයට සිහිපත් කරනවා. පවිතු මාරයට සිහිපත් කරනවා. ඒ මොහොතේ පවිතු මාරයා අහෝ මේ ශ්‍රමණයෝ මාව දැනගත්තනේ කියලා පින්විතනේ අසතුටටපත් වුණා. දුක් වුණා. නොපෙනීම ගියා. පින්විතනේ ඔයයි ඔය නාග සූත්‍රයේ ඇසුරු කොටගෙන තිබෙන බොහොම කෙටි සූත්‍ර දේශනාවක්. එතකොට නාග කියලා මේ අර්ථයේ මේ සූත්‍ර දේශනාවේ මේ ඇත් රජුට බුදුරජාණන් වහන්සේටත් නාග කියන වචනේ සිහිපත් කරනවා පින්වතුනි. පින්වතුනි බොහෝ දිනක මේ මාර බලපෑම පිළිබඳව වැටහෙන්නේ නැහැ. මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න පුළුවන් කමක් නෑ පින්වතුනි රාග ద్వේෂ මෝහාදී ක්ලේශ ධර්මයන් තිබෙනකොට. ඒ රාග ద్వේෂ මෝහාදී ක්ලේශ ධර්මව අභිනන්දනය කරනවා නම් පිළිගන්නවා නම් ගැලෙනවා නම් මමයි කියලා පිළිගන්නවා නම් පින්වතනි මාර්යාගේ විශේෂයි අයිති. යම් කෙනෙක් ධ්‍යාන ක්‍රීඩාවේ යෙදෙනවා. ඒ කියන්නේ බණ භාවනා කරනවා. එහෙම ධ්‍යාන ක්‍රීඩාවේ යෙදෙනවා නම් පින්වතුනි කොයිම ආකාරයකින්වත් මාර්යාට හොයාගන්න බැරි තැනකටම පින්වතුනි සැපත් වෙනවා. හරියට මාර්යාට වැලි ගසා ධ්‍යාන ක්‍රීඩා කරනවා කියන්නේ මාර්යාගේ ඇසට වැලි ගසනවා හා සමයි කියනවා. පවිට්ඨෝ මාරෝ කියලායි ධර්මයේ තුල තිබෙන්නේ පින්වත්නි මුළු සූත්‍ර දේශනා ගණනාවක් ගත්තොත් සූත්‍ර පිටකය ගත්තොත් පවිට්ඨෝ මාරෝ එතකොට දේවපුත්ත මාර කියලා කියනවා. නමුත් දීපින්තුන් එහෙම වචනයක් භාවිතා කරාට ධර්මයේ තුල තියෙන්නේ පවිට්ඨෝ මාරු කියලා. එතකොට ශාසනික විවහාරය තමයි පවිට්ඨ පවිටු පවිටු මාරයා කියන අදහස පින්වතුනි. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණු වාරවලදී නොඑක් නොඑක් අවස්ථාවලදී පින්වතුනි වෙසු වලාගෙන පින්වතුනි මේ මාර්යා පැමිණෙන්න තේදුනා. ඒ උත්තමයන්න් වහන්සේ කිසිම විටක පින්වතුනි මේ කෙලෙස් ධර්ම වලින් කෙලෙස් ධර්ම වලට මුවා වෙලා ඒ උත්තමෝ සරණක් පිහිටක් බලාපොරොත්තුනේ නෑ පින්වතුනි. ඒ උත්තමෝ පින්වතුනි මාර්යා බව මනාකොට දැනගෙන මාරයට එක එල්ලීම පිළිතුරු දෙන්නට යෙදුණා. ආකාශයේ පුපුරල ගියත්, පොළව පුපුරල ගියත්, සකල සත්ත්ව ප්‍රජාමව බිහිතෙන් වෙලී ගියත්, පාපුවට තියුණු උල් වලින් යන්නත් බුදුවරයන් වහන්සේලා පින්වතුනි කෙලෙස් වලින් නම් රැකවරණයක් හොයන්නේ නැහැ. මොහොතක් කල්පනාවට ගන්න. අවියක් අමෝරාගෙන අපි ඉදිරියට කෙනෙක් වෙනවනම් අපි වහ වහ දිව ගොස් සැඟවිලා අපිව බේරෙන්නයි කල්පනාවට ගන්නේ. කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කර වූතුමෝ පින්වතුනි මේ පොළව පිපිල්ල ගියත් ආකාශේ පුපුරල ගියත් එහෙම කෙලෙස් ධර්ම වලින් සාරණක් වීතක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මායා බව මනාකොට අවබෝධ කරගන්නවා. ඒ වගේම සෑම උගුලක්ම ඒ උත්තමෝ නිදහස් වුණා. මරු උගුල් වලින් නිදහස් වුණා. දෙව්ලොවත් පින්වතුනි මාර බන්ධන තිබෙනවා. මනුස්ස ලෝකෙත් මාර බන්ධන තියෙනවා. ඒ හැම මහා බන්ධන වලින් ඒ මරු බන්ධන වලින් ඒ උත්තමව සදාටම නිදහස්ුණා පින්වතුනි සසරේ බැඳුණු ඒ දැල තමයි තණ්හාව කියන්නේ. තණ්හාවට කියන නමක් තමයි පින්වත්නි විසත්තිකා කියන්නේ. තණ්හාවටමයි අන්නේ නම විසත්තිකා කියන නම යොදන්නේ පින්වත්නි. කොයිම ආකාරයකින්වත් පින්වතුනි යමකගේ సంతානය තුල මේ තණ්හාව හටගන්නේ නැත්නම් කෙලෙස් ධර්මෝ නැත්නම් ඒ සියලු කෙලෙස් නැති කරලා දාපු මුනිවරයන් වහන්සේලා අතර අග්‍රයි ශ්‍රේෂ්ඨයි උත්තරීතරයි අපේ බුදුරජාණන් වහන්සේ සැනසille උත්තමෝ සැතපෙනවා විවේකීව යුතුව වාසය කරන පින්වතුනි දරුවන් ඉන්න දෙමව්පියෝ දරුවන් ඉන්න මුල් කොටගෙන පින්වතුනි සතුටු වෙනවයි කියලයි මාර්යා කිව්වේ නෑ නෑ එහෙම නෙවෙයි. දරුවෝ ඉන්න දෙමව්පියෝ මුළු ජීවිත කාලෙම ශෝක කරනවා කියලයි බුදුහාමුදුරෝ දේශනා කරේ. හරක බාන තියෙන කෙනා ඒ නිසාම ශෝක වෙනවා පින්වතුනි. කෙලස් කියලා කියන්නේ මිනිසුන්ට මේ ශෝකේ උපදින දේවල් පින්වතුනි. ශෝකය හදන දෙයටයි පින්වතුනි. යමෙකුට කෙලස් ධර්මෝ නැත්නම් කොයිම ආකාරයකින්වත් ශෝකයක් ඇත්තේ නැහැ පින්වතුනි. මිනිසුන්ට තිබෙන ස්වල්ප ආයුෂ ප්‍රමාණයක් නුවණති සත්පුරුෂ උතුමෝ ලහි ලහි ආයුෂයෙන් පළ ප්‍රයෝජනයක් ගන්නවා පින්වතුනි ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමටමයි ඒ හැම දිනමත් පින්වතුනි උත්සාහවන්ත වෙන්නේ මේ වටිනා මනුෂ්‍ය ජීවිතය තුළ අපි හැමදෙනාත් කල්පනාවට ගත යුත්තේ හිස ගිනිගත්තු කෙනෙකු හිස ගිනි නිවා ගන්නට යම් උත්සාහයක් වීරියක්ද දරන්නේ ඒ හා සම වීරියක් උත්සාහයක් වින්තුණී චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න වැරවීරිය කරගන්න ඕන. මරණය නම් නෑවිතිනේ නෑ පිංගතුනි. රූප සද්ද ගන්ධ රස පහස අරමුණු මේ ලෝකයේ තිබෙන දරුණු ආමිෂෝ පිංගතුනි. මේ දරුණු ආමිෂයන් පසුපසෙමයි ලෝක සත්‍යය දුහැ විදින්නේ පිංගතුනි. මුළු ලෝකයම ඒවට සම්පූර්ණයෙන්ම අනුකූල වෙලයි දිවි පෙත ගත කරන්නේ ඒ වගේ මේවට අහු වෙලා ඒ දිවි පෙවත ගත කරන්නේ පින්වතුනි. මේ වටිනා මනුෂ්‍ය ජීවිතය තුළ අපි කල්පනාවට ගන්න ඕන ගෞතම බුදුසසුන තුළ සැබෑ ආරක්ෂාවක් රැකවරණයක් අපේ సంతානය තුළට සලසා ගන්නට පින්වතුනි. අරිහත් තථාගත සරුවක්යන් වහන්සේ පින්වතුනි ඒ උත්තමයන්න් වහන්සේ දස මාරයන්ම පරාජයට කරලා අසතු බෝධි රාජයා අභියසදි පින්වතුනි අභිසම්බුද්ධත්වයට පත් වුණා එදා පාවිතු මහරයා කියන්න කියන්න මේ වජිරාසනේ මගේ ඔබට කොහමද අයින් වුනේ ශ්‍රමණේ මෙතන ඉවත් වෙන්න කිව්වා සාරා සංඝ කල්පලක්ෂයක් මුළුල්නේ පුරණ ලද දස පාරමිතා බලයෝ මට සාක්ෂි කියලා ශ්‍රී හස්තියෝ මේ මහ පොළවට දිග කරනකොට පින්වතුනි මේ ඝන පොළව සෙලවෙනට යෙදුනා එදා මාර දස මාරයන් පරාජයට පත් කරලා ආවිසම්බුද්ධත්වයට පත් වුණා පින්වතනි. බොහෝ පින්වතුන් මේ දස මාරයෝ කියන්නේ කවුද කියන්ට දන්නේ නැහැ. පින්වතනි කාමාර්ථේ පඨම සේනා. පින්වතනි මේ ලෝකේ තිබෙන කාමෝ තමයි පළවෙනි සේනාව. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරිසයාට කාමී කියලා කියන්නේ සංකල්පයක්. සංක පංක ගබ්බ සල්ව ගන්ධ මේ වගේ අදි වචනයන්ගෙන් සිංයුතේ සිහි කරන්නේ කාමයන්මයි. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු. ඒ අරමුණු වලින් පින්වතනි යම් සුඛයක්, සෝම්නසක් සත්වයට උපද්දල දෙනවනම් අන්න ඒවට කියනවා කාමයෝ කියලා. මේ කාමයන් පසුපස්සේ සත්‍යෝ ලෝබඳින්නේ මේ කාම සේනාවට පළවෙනි මාර සේනාවේ කාමයන්ට සත්‍යෝ ඒ කාමයන් නිසා ඇවිස්සලා මැඩිලා පවතින යමක් කියලා දුන්නද අධ්‍යාපනයේ කටයුතු කරන දරුවන්ට මතකේ රැඳෙන්නේ නැත්තේ මේ කෙලෙස් ධර්මයන් නිසාමයි පිංගතුනි. ඒ වගේම ဒုတိ ය අර්ථි උච්චති කුසල් දහම් වල නොවැළම දිවිනි මාර සේනාව හැටියට බුදුහාමුදුරෝ දේශනා කරා. අසනීපයක් හැදුණු තැනැත්තෙක් අහෝ මම රෝග පීඩාවකට ගොදුරු වුණා. කුසිතව වාසය කරන්නටයි කල්පනාවට ගන්නේ සුවපත් වුණාට පස්සේ කල්පනාවට ගන්නවා මේ සුවපත් වුණා පමණයි. එහෙම කල්පනාවට අරගෙන ධර්මයේ තුල හැසිරෙන්න කැමැතිනේ අරති උස්සන්න වෙලා කෙලෙස් ධර්මයන්ට වසඟ වෙලයි වාසය කරන්නේ. දුර බැහැර ගමනක් යන්නට තිබෙනවා නම් ගමන ගැන සිතලා කල්පනා කරලා නිදා ගන්නවා. විහිස පීඩාව දැනුණා නම් විහිස පීඩාව දෙන්න ගමන බිම නැගින් කියලා පින්වතුනි අන්න නිදා ගන්නවා අරතිය අර කුසල දහම් වල ඇල්මක් ඇති වෙන්නේ නැහැ පින්වතුනි කුසිතව හීන වීර්යයෙන් යුතුව වාසය කරනවා ඒ නොවැළම තමයි දෙවනි සේනාව හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒ වගේම තුන්වෙනි සේනාව කුප්පිපාසා පිපාසයත් බඩගින්නත් හතරවෙනි සේනාව හැටියට මේ ලොවට බැඳෙන තණ්හාවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චතිති තණ්හා පෞච්ඡති පංචමී තීන මිද්දන්තේ අලස භවින් යුතු වෙනවා. කුසල් ධර්මයන් තුළ හිත හසුරවන්න තියෙන මැලිකම, නිදිමත ගතිය, කුසිතකම, බහත්මතේ වින්වතුනි මාර සේනාවට අයිතික සේනාවක් වින්වතුනි. ඒ වගේම චත්ත භීරිපෞච්චති බය බීත බුත හිත තුළ ඇතිවෙනා වූ භය තැති ගැනීම ලොමුඩහ ගැනීම ත්‍රාස වීම පින්වතුනි පින්වතුනි මාර සේනාවෙන්ගේ 6 වෙනි සේනාවයි ඒ වගේම විචිකිච්ඡාව ධර්මයන් තුල තියෙන විමතිය බුද්ධ ආදී යටතෙන් තියෙන සැකය පින්වතුනි හත්වෙනි සේනාව හැටියටත් ගුණමකු බව දැඩි බව මක්කෝ තම්බෝ අට්ඨමි අටවෙනි මාර සේනාව හැටියට ගුණමකුකම ගුණය මකන බව ඒ වගේම දැඩි බව කැඹක් වගේ පීඨන ගතිය පින්වතුනි මේ මාර සේනාවන්ගේ අටවෙනි මාර සේනාවයි ලාභෝ සිලෝකෝ සක්කාරෝ ලාභ පැසසුම් යම් කෙනෙක් පතනවද සැලකිලි සත්කාර ලබන්න කැමති වෙනවද පින්වතුනි බෝරුවෙන් ලබන යසස පින්වතුනි නවවෙනි සේනාව හැටියට බුදුහාමුදුරුව අපට දේශනා කළා යෝ වත්තානං සමුක්ඛංසේ පරේච්ච අවජානතේ පින්වතුනි උස් කොට දක්වමින් තමා අනිත්‍ය පහත් කොට ඇද කටයුතු කරන ඒ මානය හීනමාන සෙය්‍යමාන සරිසමාන මේ මානාදි ක්ලේශ ධර්මයන් පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ට යෙදුනා දසමාර සේනාව හැටියට එදා ඒ දසමාර සේනාවම පරද්දන්නට යෙදුනා පරද්දලා පින්වතුනි මාරයා තමුගේ භවනට ගියා පාර නිර්මිත වසවත්ති ඒ දිව්‍ය භවනට පැත්තකට වෙලා ඉන්නව ගිහිල්ලා පින්වතුනි එදා ඒ මාර පවිතු මාර මාරයාගේ පින්වතුනි තණ්හා රතිරංගා කියන මේ මාර දුවර තමගේ තාත්තා ළඟට පැමුණා. පැමිණිලා මොකද කරන්නේ? අහනවා තාත්තේ මොකද ඔයා අද දුකින් ඉන්නේ? පුරුෂයෙක් වෙලත් මොකද ශෝක කරන්නේ? ඇයි මේ වනාන්තරේ ඉන්න හස්ති රාජේ අල්ලාගෙන එනවා වගේ අපිව ඔහු අල්ලාගෙන ඉන්නම්. රාග තොණ්ඩුවෙන් බැඳලා අරගෙන ඉන්නම්. එතකොට ඔයාගේ වසඟයට තාත්තේ ඔහුව ගන්න පුළුවන් කියලා පින්වතුනි අර මාර දූවරු සිහිපත් කරන්නට යෙදුනා. දැන් බලන්න පින්වතුනි මේ මාර දිහිත්තු සූත්‍ර දේශනාවේ මේ තණ්හාරති රංගා කියන මාර දූවරු පිළිබඳව දේශනා කරනවා. එතකොට ඒවා සංකල්ප නෙවෙයි. පුජ්‍යලයන් හැටියටම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මාර දූවරු බුදුරජාණන් වහන්සේ හමුවට ආපු ආකාරය පින්වතුනි. පින්වතුනි මාර්යා මේ මොහොතේ සිහිපත් කරනවා. මොකද්ද සිහිපත් කරන්නේ? ලෝකේ ඒ සුගතයන් වහන්සේ අරහං ඒ උත්තමයන්න් වහන්සේ රහත් අරහං සුගතෝ ලෝකේ රාගෙන් ඕව බඳින එක කරන්න පුළුවන් දෙයක් නන් නෙවෙයි. මාරි විශේෂ ඉක්මවලා ගිහිල්ලා ඉන්නේ. අන්න ඒ නිසයි මං ගොඩාක් ශෝක වෙන්නේ කියලා පින්වතුනි මේ මාර්යා සිහිපත් කරන් තේදුනා පින්වතුනි අන්නේ මොහොතේ මේ තන්නා රතිරංගා කියන මහර දූවර පින්වතුනි බුදුරජාණන් වහන්සේ හමුවට පැමුණුණා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණලා බුදුරජාණන් වහන්සේට සිහිපත් කරනවා අපි ඔබගේ පාකමල් අභිහස බැල මෙහෙවර කරන්නම් කියලා ඒ මොහොතේ අනුත්තරත්වයට පත්වන උත්මේක වැඩ සිටින්නේ යම්සේද විමුක්තියට පත්වන උත්මේක වැඩ සිටින්නේ යම්සේද ඒ ආකාරයෙන්ම ඒ උත්තම වැඩ සිටියා මහර දුවරුන්ගේ අදහසට හිත යොමුුනේ නැහැ මහර දුවරු පින්වතනි පැත්තට ගියා සාකච්ඡා කරනවා අහෝ මේ පුරුෂයන්ගේ හැඟීම් නම් විවිධාකාරයි අපි එක්කෙනෙක් සියය බැගින් සියය සියය බැගින් 300ක් කුමාරිකාවන්ගේ වේශ අරගෙන අපි යමු. එහෙම ඇවිත් පින්වතිනි අර තන්නා රතිරංගා මාර දූවරු බුදුරජාණන් වහන්සේට සීපත් කරන ඔබ වහන්සේගේ පාකමල් අභියස අපේ මෙහිකම් කරන්නම් කියලා. නෑ බුදුරජාණන් වහන්සේ අනුත්තරත්වයට පත් වුණු උත්මයක වැඩ සිටින්නේ අම්මා යුරින්ද ඒ අයුරින්ම නිසොල්මනේ වැඩ සිටියා. පින්වතිනි අර මාර දූවරු කල්පනාවට ගන්නවා මේ පුරුෂයන්ගේ නම් අදහස් විවිධාකාරයි. අපේ එක්කෙනෙක් සිය සිය බැගින් දරුවන් නොවැදූ ලලනාවන්සේමු. එහෙම කතිකාව පෙරගත් පැත්තකට ගිහිල්ලා එක්කෙනෙක් 300 එක්කෙනෙක් 100 100 බැගින් පින්වතුනි 300 දෙනෙක් දරුවන් නොවැදූ ස්ත්‍රියන්සේ බුදුරජාණන් වහන්සේ අමුවට ඇවිත් පින්වතනි ඔබ වහන්සේගේ පාකම ලවියස අපි මෙහෙදම් කරන්න මෙහෙකම් කරන්න මේ වචනය සිහිපත් කළා අහෝ සරුවක්යන් වහන්සේ අනුත්තරත්වයට පත්තු යම්සේද විමුක්තියට පත්තුනේ යම්සේද ඒ අයුරින්ම පින්වතුනි වැඩහිනවා මේ මාර දූවරු තන්නා රතිරංගා මාර දූවරු පැත්තකට ගියා සාකච්ඡා කළා අපි එක්කෙනෙක් සියෙහි බැගින් එක් දරුවෙක් බිහි කරු මව කුසේ ස්ත්‍රියකසේ අපි එමු එහෙම කල්පනාවට කරගෙන 300 දෙනෙක් දරුවන් බිහි කරපු කාන්තාවන්සේ බුදුරජාණන් වහන්සේ ආමුවට ඇවි සිහිපත් කරනවා ඔබ වහන්සේගේ පහකමල් අභියස අපි මෙහිකම් කරන්න දැන් අද කාලේ කල්පනාවට ගන්න කවුරු හරි කෙනෙක් අපි ඉදිරියට ඇවිල්ලා අහෝ මේ gedara දොරේ තියෙන වතපිළිවෙත අපි කරන්නම් අත්පහ මේවරකම් කරන්නම් අතුපතු ගාලා තියෙන වතපිළිවෙත කරන්නම් කිව්වොත් අනේ අපේ තියෙන පින අනේ අපේ තිබෙන වාග්ය වාසනාව ඒ විදිහටයි කල්පනාවට ගන්න පින්වතුනි නමුත් බලන්න මොහොතක් කල්පනාවට අරගෙන අර මාර දුවරු ඇවිත් පාක කරගත්ත දරුවන් දෙදෙනෙකු බිහි කළ කාන්තාවක්සේ දරුවන් තුන් දෙනෙකු බිහි කළා වූ කාන්තාවක්සේ පින්වතනි තුන් තුන්සිය බැගින් වරින් වර එළිඹලා පාකමල් අභියස මෙහෙවරකම් කරන්නම් කියලා මේ වචනේ සිහිපත් කළා. නෑ සරුවක්යන් වහන්සේ නියඩයි. ඒ වගේම මධ්‍යම ප්‍රමාණයේ සිරුරු ඇති තරභාර විශ්තෙන් විදිහට පින්වතුනි වරින් වර 100 100 බැගින් 300 බැගින් පින්වතුනි පැමිණිලා පාතම ලැබියස මිහිකම් කරන්නම් කියලා මේ වචනේ සිහිපත් කරන් තියදුනා පින්වතුනි නවත් පින්වතුනි මා ඒ පවිතු තණ්හා රති රඟ මාර දුවරුන්ගේ වචන පිළිගන්ටියේ නෑ නිහඬව හිටියම් බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ පින්වතුනි මේ තණ්හා රති රඟා මාර දුවරු කල්පනා කරනවා අහෝ අපි මේ උපක්‍රමයෙන් මේ උපක්‍රම ක්‍රමයෙන් යම් ස්ත්‍රියකට යම් පුරුෂයෙකු කරා පැමුණුනා නම් ඒකාන්ත වශයෙන්ම රාගය දුරු නොකළා වූ ශ්‍රමණේකු හෝ බමුණෙකු හෝ ගීපිඟතු ඉදිරියට ගියා නම් ඒකාන්ත වශයෙන්ම හදවත පැලෙයි. කටින් ලේ උණු ලේ වමනය කරයි. එක්කෝ උම්මතක වෙයි. එහෙම නැත්නම් සිහි විකල් වේවි. දැන් අද බලන්න අද සත්‍යයන්ද බොහෝම පහසුවෙන් මේ කාමයන් පසුපසෙ ලූබනින්ට පහසුව තියෙනවා. දැන් එදා ඒ තණ්හා රති රඟ මාරු දූවරු මේ විදිහට පින්වතුනි සිහිපත් කරනවා. හරියට උණගසක් කපලා අවුවට දැම්මොත් මැලවිල යනවා, වේලිල යනවා. අන්න ඒ වගේ යම් පුරුෂයෙකු ඉදිරියට ගියා නම් වේලිලා යනවා. අපේ තාත්තා කිව්වේ මාර තාත්තා කිව්වේ ඇත්තක්මයි කියලා ලෝමේ සුගතයන් වහන්සේ අරහත්මයි ඒ උත්තම රාගයෙන් බඳිනවා කියන එක ලෙහෙසි දෙයක් නන් නෙවෙයි මාර විශ්ේ ඉක්මවලා ගිහිල්ලයි කියලා පින්වතුනි ඒ නිසා තමයි මේ ශෝක කරන්නේ අපට ශෝක කරන්නයි වෙන්නේ කියලා පෙරදුනා පින්වතුනි පින්වතුනි ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ හමුවේදී අර තන්න අර තිරංගා කියන මාර දූවරු ළඟට ගිහිල්ලා පැත්තකින් වාඩි වෙලා පින්වතනි තණ්හා කියන මාර දියණිය මෙහෙම කියනවා මොකද මොකද මේ ශෝකයෙන් ගිලිලද මේ වනයේට වෙලා හිත හිතා ඉන්නේ ධනහානියක්වත් උනාවද්ද එහෙම නැත්නම් වෙනත් පැතුමක්වත්ද ගමේ ඉද්දී මොකක්වත් වරදක් කරලාද මොකද මේ ජනයා සමග මිත්‍ර නැත්තේ මෙන්න මේ විදිහේ පින්වතනි වචන ප්‍රකාශ කරන්නට යෙදුණා ඒ මොහොතේ මිහිරි ස්වරූපයෙන් යුතුව මිහිරි හඬින් යුතුව පින්වතුනි අර මාර සේනාව පරද්දලා ඉන්න බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මං හුදකලා මෙම ධ්‍යාන වඩනවා දැන් බලන්න ධ්‍යාන වඩනකොට පින්වතනි මායයට වැලිවසයි වාසය කරන්න පුළුවන්. එතකොට මේ ලෝකේ වටිනාම ක්‍රීඩාව තමයි ධ්‍යාන ක්‍රීඩාව. ධ්‍යාන ක්‍රීඩාව කියන්නේ භාවනා කරන්න ඕන. මේ වටිනා මනුෂ්‍ය ජීවිතය තුළදී පින්වතුනි ජීවිතයේ ආර්ථය පැමිණුණු අරහත් ඵල සුවයමයි මං අවබෝධ කළේ. ඒ නිසා මං ජනයා සමග මිත්‍රසන්තරයක් ඇත්තිනේ කියලා සීපත් කරන්ට යෙදුනා. ඒ මොහොතේ අර අරති කියන මාර දුවරුත් අරති මාරේ මාර දුවණියත් මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේට ගාථාවක් කියනවා. කිඹඳු ආකාර දහම් හැසිරීමක් බහුල වශයෙන් කිරීමෙන්ද මේ පංචකාමයෙන් නැමැති සැඩපහරත් මනසේ ඇතිවෙන කෙලෙස් නැමැති සැඩපහරත් තරණය කරන්නේ දැන් උන්න ප්‍රශ්නයක් ඇහුවා කෙඹුදු ධ්‍යානයක් බහුල වශයෙන් කළොත්ද මේ කාම සංඥාව ඔහුට බාහිර දෙයක් බවට පත් වෙන්නේ ඒ සංඥාව ඔහු නොලබන්නේ කුමක්ින්ද කියලා මෙහෙම විමසන්ට යෙදුනා බුදුරජාණන් වහන්සේ සීපත් වෙනවා කය සංසිඳලයි තිබෙන්නේ සිත ඊටා හොඳින් නිදහස් වෙලයි තිබෙන්නේ සංඛාර ධර්ම රැස් වෙන්නේ නැහැ සතර සතිපට්ඨානය සිහිය පිහිටලා තියෙනවනම් තණ්හාව රහිතව ඉන්නේ ධර්ම අවබෝධය තුළින් ධ්‍යාන වඩන ඔහුට මේ බාහිර තිබෙන රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු පින්වතුනි ඒ අරමුණු මුල් කොටගෙන කාම විතර්ක උපදින්නේ නැහැ. ඒ බාහිර අරමුණු වලට ඇවිස්සෙන්නේ නැහැ සිත. සිහි විකල්ප කරගන්නේ නැහැ පින්වතුනි. සිහියෙන් නුවණින් යුතුව වාසය කරන ওই ආකාරයට බහුල වශයෙන් ජීවිතය ගෙවන භික්ෂුවයි පංචකාමයේ නැමැති මේ සැඩපහරින් නිදහස් වෙන්නේ කියලා මේ වචනේ සිහිපත් කළා මාර අර රාග කියන මාර දූත් පින්වතුනි බුදුරජාණන් වහන්සේ හැමෙදී අහනවා මෙහෙම ඔබ වහන්සේ ධම් චාරිකාවේ වඩිනවා තණ්හාව නැති කරලා ඉන්නේ බොහෝ සත්වයන්ද මේ නිසා තණ්හාව නැති කළා දානවා තණ්හා රහිත මුනිදුන් මාර්යාගේ ග්‍රහණයේ සිටින බොහෝ සත්‍යයන් පැහැරගෙන සසරින් එතරට රැගෙන යනව නෝද කියලා මේ විදිහට සිහිපත් කළා. ඕ ඒ මහා විහිර වූ තථාගතයන් වහන්සේ මේ සත්‍ය ධර්මයේ නිමිති යානාවෙන් එතරට ගෙනියනවා. ධර්මයෙන් සත්‍යෝ එතර කරවනවා කියලා එහෙම සිහිපත් කළා. ඔබට ඊර්ෂ්‍යා හිතුණාද? ඒ ගැන කියලා බුදුහාමුදුරුවෝ ප්‍රශ්නයක් අහන්න යෙදුණා. ඉතින් මේ තණ්හා අරති රඟා කියන මාර දූවරු පවිතු මාර්යා ළඟට තමුගේ පියා ළඟට ගියා. පවිතු මාර්යා දැක්ක දූවරු තුන්දෙනා දුරදීම එනවා. එනව දැකලා පින්වතුනි මෙහිම සිහිපත් කළා. මෝඩියේ මානෙල් දඬු වලින් පර්වතයක් ඇදගෙන ඉන්න හිතුවද? ඔය ශ්‍රමණ ගෞතම ගවට ගියේ. නියපොතු වලින් ගහ කන්දක් හාරන්න හිතුවද? දත් වලින් යකඩ කන්න හිතුවද? මහගල් පර්වතයක් ඔළුව උඩු තියාගෙන ගැඹුරු ජලයේ පිහිටක් හොයන්න ගියාද පාපියේ උලක් යනුණා අද ශ්‍රමණ ගෞතමයන් හමුවට ගිහිලා කලකිරලා නේද ආවේ කියලා මේ වචනේ සිහිපත් කළා පින්වතනි දැන් බලන්න පින්වතනි මේ තණ්හා රති රංගා මාර දුවරෝ බුදුරජාණන් වහන්සේ මේ ආභිසම්බුද්ධත්වයට පත් වෙලා පින්වතනි ඒ ආභිසම්බුද්ධත්වයට පත් වුණොත් මේ ආමුවටත් ඇවිත් පින්වතුනි මේ විදියට පින්වතුනි බුදුරජාණන් වහන්සේට චෝදනා කරන්නට යෙදුනා. එදා මුග්ගල්ලාන ස්වාමීන් වහන්සේ අපි දන්නවා ඒ උත්තරමෝ ඒ උත්තරමයන් වහන්සේ නිරේ ඉඳලා තමයි පින්වතනි මේ මනුස්ස ලෝකේ ဒုတိ ය අගතනතුරු ලබන්නට පැමුණුනේ එදා දේමව්පියන්ට හිංසා පීඩා කරලා මාර තජ්ජනීය සූත්‍රය ගත්තොත් එදා බෙහෙසකලා වනේ මොග්ගලාන ස්වාමීන් වහන්සේ විවේකයෙන් වැඩ හිටියා ඒ උත්තරමයන් වහන්සේගේ කුසට පින්වතුනි මේ මාර්යා රිංගුවා බඩ ඇතුළටම පිවිසනා පින්වතුනි. එහෙම පිවිසනාට පස්සේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා අහෝ මොකද මේ අද මගේ මේ කුසට ලොකු බරක් දැනෙන්නේ. මෑත පුරවලා වගේ කියලා උන්න කුස බඩ අල්ලලා නුවණින් මෙනෙහි කරනකොට මාර්යා කියලා දැනගත්තා. මාර්යා කියලා දැනගත්තට පස්සේ තථාගතයන් වහන්සේට පීඩා කරන්න එපා. තථාගත ශ්‍රාවයන්ට ශ්‍රාවකින්ට හිංසා පීඩා කරන්නට එපා. ඔබට බොහෝ කලක් දුක් විඳින්නයි සිද්ධ වෙන්නේ. ඒක දෙද්ද නම් කියන්න එපා කියලා පින්වතුනි මේ මහරියට සිහිපත් කළා. එහෙම සිහිපත් කරනකොට මේ ශ්‍රමණයා මාව දැනගෙනමයි මාව දැකගෙනමයි මෙහෙම කියන්නේ. ඒ පාපි මාරේ එළියට පැමිණෙනවා. ඒ පාපි මාරේ එළියට පැමිණෙනවා. තථාගතයන් වහන්සේට පීඩා කරන්න එපා. තථාගත ශ්‍රාවකයන්ට පීඩා කරන්න එපා කියලා මෙහෙම කියන්නේ දැනගෙනමද හරියට බුදුරජාණන් වහන්සේටවත් මනාකොට දැනගන්න පුළුවන් තමක් නෑ මාව. එහෙම කල්පනා කළා කල්පනා කරනකොට මොග්ගල්ලාන හාමුදුරුවෝ සිහිපත් කරන ඔබ මෙහෙමත් හිතුවා නේද? ඇයි මෙහෙම තථාගතයන් වහන්සේලාට හිංසා කරන්නේ? ඇයි ඔබ මේ තථාගත ශ්‍රාවකයන්ට පීඩා කරන්නේ බලවත් හිංසා කරන්නේ බලවත් පීඩා කරන්නේ ඇයි කියලා විමසනකොට මොග්ගලණ ස්වාමීන් වහන්සේගේ මුඛයෙන්ම පිංගතනිය එළියට ආවා. කුටිය දොරකඩ කියලා හිටගත්තා. දොරකඩ හිට ගන්නකොට මොග්ගලණ ස්වාමීන් වහන්සේ දුටුවයි බව මට මනාකොට පේන ඔබ ওই දොරකඩ හිටගෙන ඉන්නවා. මම ඔබට ඉස්සර වෙච්ච සිදුවීමක් කියන්නම්. මමත් හිටියා දුසීමාරයා වෙලා. ඒ කියන්නේ මේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ දුසීමාරයා වෙලා හිටියා. මගේ සහෝදරිය තමයි කාලි. කාලිගේ පුතා තමයි ඔබ. ඒ කියන්නේ මගේ බෑනා. එතකොට අපේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේගේ නාංගික පුතා තමයි දැන් ඉන්න මාර්යා පින්වත්නි. කෘෂ්ණ කියන නමත් ඒ මාර්යාට භාවිතා කරනවා. ඉතින් කංකසඳ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල විදුර සංජීව කියලා මේ ස්වාමීන් වහන්සේලා දිනමක් වැඩ හිටියා. අති දක්ෂයි ධර්මයේ දේශනා කරන්ට අසමාන දක්ෂතා තිබෙන නිසා විදුර කියන නම යොදන්ට යෙදුනා. සුළු උත්සාහයකින් නිරෝධ සමාපත්තියට සමවැදෙන්න පුළුවන් කාටද මේ සංජීව ස්වාමීන් වහන්සේට මේ උත්තමෝ දවසක් පින්වතුනි රුක් සෙවණක නිරෝධ සමාපත්තියට සමවැදුණා. ගිහි පින්වතුන් දහන්නේ නැහැ සංඥා වේදනා නිරුද්ධ කරපු සමාපත්තියකට සමවැදිලා මේ ඉන්නේ කියලා. අහෝ මේ උත්තම මේ උන් උන් හැටියම අපවත්ලානේ. අහෝ අර ගෝපල්ලෝ ගෝවියෝ පාරේ යන්නේන උදවිය තනකොළ දහර නොයෙක් දේවල් අරගෙන පින්වතුනි ගිනි තියලා යන්ට ගියා. දැන් බලන්න කල්පනාවට අරගෙන අද කාලේ වුණත් මිනිස්සු බොහෝ විට මේ බාහිර දේවල් අල්ලගෙන සමහර විට මේ ඇසින් ඇසින් දකිනවා කනින් අහනවා නුවණින් යුතුව විමසන්නේ තීරණ ගන්නනේ ගිනි තියලා වපුරලා යන්ට යනවා පින්වතුනි මහ දුක් පීඩා ඇති වෙන විදිහට අර පින්වතුන් බලන්න පෙරපු දේ මේ Nirodha Samapatti සමවැද උත්තමයට ගිනි තියලා යන්න ගියා අහෝ නිරෝධ සමාපත්තියට සමවැදුණු උත්මයෙක් කොයිම ආකාරයකින්වත් එහෙම පිරිනොම් පාන්නේ ඒ උත්මෝ අලු ගසා දාලා පින්වතුනි සිවුරු පොරවගෙන පිටත් වුණ අර ගෝවියෝ ගෝපාලෝ දැක්ක හත් දවසකට පස්සේ මේ ස්වාමීන් වහන්සේ පින්න පාත්වයක් දිනවා. අහෝ ආශිරියක්මයි ආශිරියක්මයි මේ ස්වාමීන් වහන්සේ අලුතින් ඉපදිලා ඉපදිලා කියලා සංජීව සංජීව කියන මේ නම යෙදෙන් තේදුණා. ඉතින් පින්වතුනි ඔය දුසී මාර්යා කල්පනා කරන මේ තුතිය ධර්මනේ උපත දන්නේ නැහැ සත්‍යෝ මරණ ධර්මයට පත් වෙලා මේ රහතුන් වහන්සේලාගේ සිත පිළිබඳ දන්නේ නැහැ. ගිහි පින්වතුන්ට බ්‍රාහ්මණ පින්වතුන්ට ආවේශ වුණා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට හිංසා කරන්න, පරිභව කරන්න, පීඩා කරන්න, වෙහෙස කරන්න මේ විදිහට පින්වතුනි පොළවන්ට යෙදුණා. එහෙම පෙළඹිලා අර මිනිසු අහෝ මේ සිල්වතුන්ට ගුණවතුන්ට නිංසා කරනවා. හිස මුඩු කරගත්තු ලාමක උදවිය පව්කාරයෝ කාලකන්‍යෝ දිව්‍යයන්ගේ යටිපතුලෙන් ඉපදිච්ච උදවිය කියලා මේ විදිහට නිඳා කරනවා. හරියට අපිත් භාවනා කරනවා කියලා ඇඟ පාත් කරගෙන කම්මැලි වෙලා කල්පනා කර කර ඉන්නවා. හිතෙන් පැටලි පැටලි ඉන්නවා. හරියට ගහක අත්තකේ ඉන්න බකමූණෙක් වගේ දැන් බලන්න පින්වතුනි මේ ශ්‍රමණ උතුමන්ගේ ශ්‍රාවක උතුමටයි මේ නිന്ദා පරිභව කරන්නේ හරියට තඩි බලලෙක් මේක අල්ලා ගන්නට කල්පනා කර කර ඉන්නවා වගේ හිවල් තඩියෙක් ගහන් යුරේ මාළුවෙක් දෙහ ගන්නට කල්පනා කර කර ඉන්නවා වගේ හිතින්ම පැටලලා පැටලලා මේ ඉන්නේ හැටියක මුළු ශ්‍රමණියෝ කියලා පින්වතුනි එහෙම නින්දහපාස කර අද වුණත් ওই ගම්වල මිනිසුන්ට නොඑක් නොඑක් විදියට මේ ශ්‍රමණයන්ගේ උතුමන්ගේ අඩුපාඩු අගුණ දුර්වලකම් කියමින් සමහර විට ගම වනසනවා දාම් ටික පවා දෙන එක වළක්වනවා ඒ සමහර විට පන්සල් වලින් පන්නගන්න කටයුතු කරනවා. ඒ මොකද අර මාර්යා ආවේශ වෙලා පින්වතුනි. ඉතින් ඒ කාලේ බොහෝ දෙනෙක් මරණ ධර්මයට පත් වෙලා පින්වතුනි අපාගත වුණා. නිරේ ගිහින් ඉපතුණා. ලෝට අරහත් වූ තථාගත සරුවකයන් වහන්සේ පහළ වුණා. ඒ කාලය තුල පින්වතුනි කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිදුණු සිදුවීමක් මේ. පින්වතුනි මේ විදියට අර හිංසා පීඩා කරන්ට යෙදුණා. ඒ වාගේමයි පින්වතුනි අර පවිතු මාර්යා අර ශ්‍රමණ ගෘහපතිවරුන්ට ආවේශ වුණා නැවත මේ යහපත් කල්යාණ ස්වභාවයෙන් ඉන්න ස්වාමින් වහන්සේලාට සලකන්ද එහෙම සලකන්ද කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා මේ සිත පතුරන්ද කරුණාව වඩන්ඩ මුදිතාව වඩන්ඩ උපේක්ෂාව වඩන්ඩ මෛත්‍රියෙන් යුතුව ආශය කරන්ඩ කියලා අවවාද අනුශාසනා ස්වාමින් වහන්සේලාට දේශනා කරනකොට ස්වාමින් වහන්සේලා අනුශාසනා පිළිගෙන මේ සිත පැතුරුවා ඒ මොහොතේ අර සීල ස්වභාවයෙන් ඉන්න උතුමන් වහන්සේලාට හොඳට සලකනද හොඳට පුද සත්කාර කරන්න ගරු බුහුමන් දක්වන්න කියලා ඕන්න නැවත ගමේ ගම්මුන්ට ආවේශ වෙනවා පින්වතුනි. එහෙම ආවේශ වෙලා හොඳට සලකනවා ගරු බුහුමන් දක්වනවා ඒ විදියට පින්වතුනි පුද පූජාවල් පවත්වනකොට අර දුසී මාර්යාට රින්ගණ්ඩ සිදුරක් ඇත්තේ නෑ සොයාගන්න පුළුවන් කමක් නෑ ගිහි පින්වතුන් බොහෝ කුසල් ධර්මෝ දිනු කරගෙන පින්වතුනි සුගති ගාමීටපත් වුණා පින්වතුනි ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කය පිළිබඳව අසුබය වඩන්න ආහාරය ගැන පිළිකුල් විදිහට බලන්න. ඇයි අර ප්‍රත්‍ය ලැබෙනකොට සිව්පසේ ලැබෙනව ඒවට ගිරිජු වෙන්න එපා. සියලු ලෝකයේ පිළිබඳව නොවැළෙන සංඥාවෙන් හිතුව වාසය කරන්න අනිත්‍ය සංඥාව වඩන්න බුදුරජාණන් වහන්සේත් පින්වතුනි ආවවාද අනුශාසනා කරන් තේදුනා. ඉතින් අර කකුසඳ බුදුරජාණන් වහන්සේ පින්ඩපාතේ වඩිනකොට පින්වතුනි ඕන්න ඒක අවස්ථාවක විදුර මේ ස්වාමින් වහන්සේට අන්න ළමයෙකුට ආවේශ වුණා මාර්යා ගල් පහරකින් පහර දුන්නා ඒ ස්වාමින් වහන්සේගේ ලී වැగిරෙන් තේදුනා සාරුවක්යන් වහන්සේ මුළු ශරීරයම හරවලා බැලීම නම් වූ ඒ නාගහපලෝකණයෙන් බලන්ට යදුනා මාර්යා දිහා පින්වතුනි ඒ මොහොතේම දුසී මාර්යා තමුන්ගේ ධර්ම දන්නේ මාර බවින් චුත වුණා ඒ කියන්නේ පින්වතුනි මේ මොග්ගලාන ස්වාමින් වහන්සේමයි මරණ ධර්මයට පත් වෙලා මේ නිරේ ගිහින් උප්පත්තිය ලැබුව හැටි මේ මාර්යාටයි දැන් ඉන්න මාර්යාට තර්ජනය කරනවා මෙන්න මෙහෙම සිදුවීමක් මටත් වුණා ඔබත් මේ තථාගත ශ්‍රාවකයන්ට හිංසා කරන්න එපා පීඩා කරන්න එපා කියන කරුණ පින්වතුනි ඉස්මතු කළ සිහිපත් කළා ඉතින් පින්වතුනි ස්පර්ශයෙන් මහ බලවත් විදිහට දුක් විඳින මේ මහා නිරේ තියෙනවා ච පස්සායතනික කියලා නිරයක්. ඒ වගේම යකඩ උල් වලින් මේ පපුවට හනින සංකුස මාහත කියලා නිරයක් තියෙනවා. පච්චත්ත වේදිනිය තමම්ම වේදනාව උපද්දවගෙන දුක් විඳින නිරයක් තියෙනවා. අන්නේ නිරේවල් වල ගිහිල්ලා උප්පත්ති ලැබුවයි කියනවා. එදා නිරය පාලකයෝ මේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ හමුවට ඒ කියන්නේ දුසීමාරයා ඉදිරියට පැමිණලා සිහිපත් වුණා යම් දවසක ඔබේ පපුවට වදින ඔය හුල් පහරවල් ඒකට හැප්පෙන්න ගත්තොත් එදාට දැනගන්න මම නිරීපදිලා අවුරුදු 1000ක් දුක් විඳා කියලා සිහිපත් කරන් තියදුනා. ඉතින් පින්වතුනි දැන් ඉන්න අර කාලිය පුතා මාර්යාට සිහිපත් කරනවා. ඔබ මේ විදිහට හිංසා කරන්න එපා, පීඩා කරන්න එපා කියලා පින්වතුනි සිංහනාද කරන් තියදුනා. මේ වටිනා මනුෂ්‍ය ජීවිතය තුළ පින්වතුත් කල්පනාවට ගන්න මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න පුළුවන් කමක් නෑ. මේ මාර බලය තරම් බලයක් තවත් ඇත්තේ නැහැ. මේ මාර බලයේ මැඩලන්ටයි වැරවිරිය කරන්ට උනනේ පින්වතුනි. ඒ කාලේ පින්වතුනි, ඒ මාරයා, ඒ සත්වයා, ඒ නිරිසතා පින්වතුනි මෙන්න මෙහෙම කියනවා ඇඟ මිනිස්සෙකුගේ වගේ කියනවා. ඔළුව පින්වතුනි මාළුවෙකුගේ වගේ දුක්ින්දා කියනවා ඒ නිරීගින් උප්පත්තිය ලැබලා. ඒ නිසා මේ වටිනා මනුෂ්‍ය ජීවිතය තුළ මාර බලය තරම් බලයක් තවත් ඇත්තේ නැහැ. අපි කල්පනාවට ගන්න ඕන අප්‍රමාදීව මේ මාර බලය මැඩලලා මේ සංසාර දුකින් අපි සදහටම නිදහස් වෙනවා කියලා උදාර වූ පුණ්‍ය සිතිවිල්ලක් ඇති කර ගන්නට ඕන. හොඳයි. දැන් නිවේදක මහත්මයාට පින්වතුන්ගේ නම් සඳහන් කරන අවස්ථාව. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස අද දවසේ ධර්මාංශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට 2010 ඥානමෝතනාව. රත්නත්‍රි සතු අනන්ත වූ ගුණානුභාව බලයෙන් මිය පරලොව ගියව සියලුම ඥාති සමූහා සිහියට නගාගෙන සංසාරගත අපේ සියලු ඥාතීන්ට හදපේ සද්ධාවෙන් යුතුවම මේ පින්පෙත් අනුමෝදන් කරනවා. ඥාතියෝ මේ පින්පෙත් අනුමෝදන් වෙන්න ඕන සැපයෙන් සැපේටම පැමිණෙන්න ඕන කියන චේතනාවෙන් පින් ටික අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. itthavataca ammehi sabbataṃ puñña sampadaṃ sabbhe deva anumodantu sabbe bhuta anumodantu සබ්බ සම්පatti සිද්ධියා රත්නත්‍රයේ සතු අනන්ත ගුණ බලයෙන් උපන් දිනය සිහිපත් කරන ද්වාදරුවන් සෑම දිනාට සුබ උපන් දිනයක්ම වේවා පින්වතුන් සෑම කල්ලිම නිදුක්කත්වා නිරෝගීත්වා සුවපත් වේවා දීර්ඝායු සම්පත්තියම සැලසේවා කරන කින රැකියා කටයුතු උදාර වූ පුණ්‍ය ප්‍රාර්ථනාව සියල්ල සඵල වේවා බුද්ධ ආදි බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා නිවී සැනසී පැමිණවදහලා වූ නিত্য නিত্য සුඛ වූ මధుර වූ අමෘතමහ නිර්වාණ ධාතුව පිණිසම මේ පිනත් පෙරට වේවා කියලා අපි ආශිර්වාද කරනවා සාදු සාදු ආසට්ටාච බුම්මට්ටා දීවානා ගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං චිරං රක්칸තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති සාදු සාදු සාදු සුපින්නතුනි සංයුත්තනිකායේ මාර සංයුතයේ නාග සූත්‍රය මාතෘකා කොට ගනිමින් අද මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ මිරිගම නාවාන පිටියේගෙදර අමාවිල් ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද මාරස්සන ජාකර ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදු නදක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු සුපින්නතුනි ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක් සඳහා දායකත්වය ලබා ගන්නට ශ්‍රීනම් 0112697140 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි